ඒ වගේම දුකේ මුල ඇති වෙනවා ඇතිවීමට හේතුවක් වෙනවා නැති වෙනවා නැති වෙන්න හේතුවක් වෙනවා ආදි වශයෙන් මේ යුගල යුගල වශයෙන් පටිච්චසමුප්පාදයට හිත යෙදුනා නම් තේරුම් අරගන්නවා මේ දුක කියන මාර්ගයෙන් ඇවිස්සලා අපි විශාල ගැඹුරු ධර්මයකටයි මේ දොර අරගත්තේ දුකක් ඇති වෙනවා දුකට හේතුවක් තියෙනවා දුකට හේතුව තමයි අවබෝධ කරගන්න පුළුවන් මොකද ආනාපානෙ ඉඳලා මෙතෙන් ආවේ ආනාපානෙ කියලා කියන්නේ කාය සංඛාරය කයේ මූලික චාර ස්වභාවය එතන ඊළ වේදනාවට ආවනම් කයෙන් තමයි මේ වේදනාව හටගෙන තියෙන්නේ. කය අනිත්‍ය නම් වේදනාවත් අනිත්‍යයි කිය. ඒක දකිනකොට ඉස්සරලාම ඒ පුත්කලයාගේ ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳව තේයා මාත්‍ර වශයෙන් කුඩා අංශු වශයෙන් නෙවෙයි කැටිති වශයෙන් කලාප වශයෙන් යන්තමට අනිත්‍ය දුක්ඛ තේරෙන පටන් ගන්නකොට තමයි ඔය කය දැඩි වෙනවා සැලෙනවා ගැහෙනවා දඬු වෙනවා ආදි වශයෙන් දේවල් කයෙන් දැක ගන්න පුළුවන් වෙන්නේ ආනේ තෙන් එතකොට උලඟ ශ්‍රද්ධාවක් නැත්තම් ඉතින් gedera යනවා. ඉතින් අමාරුයි. සලුවක සාදාලා නැගිටිනවා. ඒ වගේම එතෙන් යනකොට වීරත්වයක් නැත්තම් මම මේ අද කන්නක් නැදන යන්නේ මම මේ කන්ද ඉවර කරන්න ඕනේ. මේක මුදුන්පත් කරගන්න ඕනේ කියන හැඟීම නැතුව මගට ගිහිල්ලා හැරිලා එනවනම් ඔකට කවදාකවත් ඒ වීර්යයේ කුළු ගැනීමක් වෙන්නේ නැහැ. ඒ වගේම සත්‍ය කුළු ගැනීමක් වෙන්නේ නැහැ. ඔකට ඇති වෙන සමාධිය තාම මේ 100 100 කිට්ටු කරන්නේ නැහැ. ඒක ඉතින් අපනා මට්ටමකට යන්නේ. ප්‍රඥාව හැම වෙලාවම අඩපණයි. යම්ම චිත්තක්ෂණයක සද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම එකතන වෙච්ච තැන පුදුමාකාර සහලවිලක් එන්න පටන් ගන්නවා. හිතාගත්තේ නැති සහලවන ගතියක් එන්න පටන් ගන්නවා. හොඳ පැතික් තියෙනවා. ඒකෝර සමානට හොඳ ප්‍රභාසර ආලෝකයක් තියෙනවා. ඒ වගේ අරමුණයි හිතයි වරපටක් දාලා ගන්නවා වගේ බැඳෙනවා. බලවන්න ඕන දෙයක් නෑ. මෙනේ කරන දෙයක් නැහැ. අරමුණෙන් හිත හොස්ස ගන්න ගියක් ගන්න බෑ. අරමුණේම හොස්ස කියලා ඉලුවා වගේ උද්දට අරමුණ පේන. මෙන්න මේ තීර ඔක්කොම තුල තේරෙන පටන් ගන්නවා සෑම තමන් හිත හිටපු ඔක්කොම සහලවනවා. ආනේ සහලවන වෙලාවේදී තමයි සද්ධා වේරි සතිය සති සමාධි ප්‍රඥා කියන මේ දේවල් එක දවසකට ජීවිතේ ඉස්සල්ලාම තාට එකම කෘත්‍යයට සැදී පැහැදෙන්නේ. ආනේ සැදී පැහැදෙන වෙලාවේ උකට තේරෙන මරණාසන්න වගේ මම සතුටුදායකයි තත්ත්වේ මම ජීවිතේ පාවා දෙන්න උනත් ලෑස්ති. කය කොටස් නැති වුණත් මම මේක කරන්න ඕනේ. ජීවිතේ නැති වුණත් මම මේක කරන්න ඕනේ කියලා පුදල පිදිල්ලක් තියෙනවා. අන්න ඔකදී තමයි සතිය පන්නරේ වැඩේ. ඔතෙන් තමයි ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඔක්කොම පන්නරේ වැඩේ. එක සැරයක් ඕක වුණා නම් ඊට පස්සේ බුද්ධයාට කවදාකවත් බුදුහාමුදුර අමතක කරන්න බෑ. කවවම්ම කවදාකවත් පටිච්චසමුප්පාදාදී ධර්ම අවබෝධ කරන්න බෑ. උකට කවදාකවත් මේ බණේදී මෙතින්ට ගෙනකම් මේ සාසන වෙනින් දුක් කිරුපු සංගරත්නයම දක් කරන්න බැරි වෙනවා. ඒ වහාගම උට බැරි වෙනව කවදාකවත් මෙතින්ට ගෙනකම් උදව් කරපු සීලයමත කරන්නේ. පුදුම වෙනසක් ඇති කරලා දෙනවා. ඒ පුද්ගලයාට ශක්තියක් වෙනවා, ධෛර්යයක් වෙනවා නේ මේ වගේ වෙලාවට මැරිලා ගියත් කමක් නැහැ. මේක විඳින්න ඕනේ කියලා. එතනදී පව මේ තාම මේ මාර්ග ඥානට බොහෝම ඈත. නමුත් මේ ඉස්ලාමතාවට හිත සල්ලම් වෙන වෙලාව. එතනදී පවා කාය ජීවිත නිර්පේක්ෂ භාවය ඇති වෙනවා. ඉතින් අපි මේ වගේ දෙයක් එල්ල කරගන්නවා. අපි මේ වගේ දෙයක් ඉස්සරහින් තියාගන්න. මෙන්න මෙතෙන්දයි අපි යන්න හදාන්නේ. ඉතින් එතෙන් යනකම් ටිකෙන් ටිකෙන් තමයි ශ්‍රද්ධාව ආදී දේවල් වැඩි වෙඩි එන්නේ. නමුත් ඒක එකතු වෙන දවසේ හිතන් ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන පහම එක තුඩකට, එක වැඩකට, එක ගැම්මට එකතු වෙච්චලාදී විඳින්නෙක් මමෙක් කයක් ජීවිතයක් මොනක්වත් නැතුව යනවා. පොඩි කිට්ටු කරනකොට තමයි අපිට පේන්නේ ඔන්න කඳෙන් පල්ලෙහා කොටහ නැහැ. උඩ කෑල්ල විතරක් පේනවා. වම් කොටහ පේන දකුණු කෑල්ල පේන්නේ ඕන සමහරු නහය අත කාලා බලනවා මුල මැදද තියෙන්නේ කියලා. අර නැති වෙගෙන එනකොටම පේනවා අපි නිත්‍ය සංඥාව දෙන්න හදන හැටි. ඒක දොස් කියන දෙයක් නෙමෙයි භාවනා ජීවිතේ උරතල් මේ. ඒවා විඳින්න නැතුව ඉස්සරහට යන්න බෑ. කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් ගන්නවා මේ කෑලි බල බලා ඉඳලා මේක කරන්න බෑ. පුදන්න බලන්න යන්නයි කියන්නේ ගෙඩිය පිටම පුදන්න බලන්න යන්නයි කියන්නේ. නමුත් පුදන්න බලන්න ගිය දවසේ පිදෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන වෙලාවක පිදෙනවා. ආන විදිහට ඒ නිත්‍ය අනුකූල කල්පනා කරලා දිගටෝ මේක හැපි හැපි හැපි හැපි ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා මේ දවසක මුතුන්පත් වෙච්ච බවට පස්සේ ඔය නැවත නැවත ලේසිය මුතුන්පත් වෙන්න පුළුවන් තත්ත්වයක් එනවා. මේ සෑම මුතුන්පත් වීමකදීම මේ ඉන්දිය ධර්ම සමවීමක් කාය ජීවිත නිර්පේක්ෂ භාවයට ගියාට පස්සේ තමයි ඔන්න විපස්සනා පටන් ගන්න. ඊට පස්සේ උනත් ඒක විවිධ පෙරලි කියනවා, කල යුතු කොටක් තියෙනවා, කෙරණ කොටක් තියෙනවා. ආනේ දිගේ යනකොට ඔහු නිතරම පේන තියෙන ගැටයක් තමයි ඔය කය ගැන ජීවිතය ගැන එච්චරම තකන්නේ. ඒකින් කියලා කියන්නේ මේ අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගන්නනේ. ඔහු දන්නවා මේ කය කියලා කියන්නේ රහතන් වහන්සේ නමක් වඩින්න සූදානම් කරන කෝවිලක් වගේ දෙයක් පන්සලක් වගේ දෙයක්. මේක තමයි රහත් භාවයේ එන්න තියෙන. ඒ නිසා ඒක පිරිසිදු තියාගන්න ඕන. ඒක ලෙඩ රෝග නැතුව තියෙන්න ඕන. ඒකට මූල මේ අවශ්‍යතාවය මූලික අවශ්‍යතාවය දෙන්න ඕන. නමුත් මේක යන්ත්‍රයක්. මේ වැඩ ගන්න එකක් මිස ඉන්හිහාට මේ කාමයේ උපදවන දෙයක්වත් අනුන් සතුන් මරන්න හොරකම් කරන්න ආදී දේවල් ද්වේෂ කරන දෙයක්වත් නෙවෙයි. ඊට පස්සේ ඒ ශරීරයට කෝවිලක් පන්සලක් වගේ මේ වත පිළිවෙත කරලා අපි චෛත්‍ය වටේ අතු ගන්න මේ බුදු කිට ඇවිල්ලා මල්ලාකනේ සුද්ධ කරන්නේ ඒ වගේ ශරීරය සලකනවා. නමුත් හැම වෙලාවෙම මේකට වාංගු කරලා මේකට හේතු කරලා තමයි ඊගාව ඥානෙට යන්නේ. ඒකට වාංගු කරලා ඒකට හේතු කරලා දුකක් එක්කම තමයි ඊගාව ඥානෙට යන්නේ. නිසා දුකක් එනවනම් සීති දෙව්දෝ ගෙට වැඩියා වගේ සූදානම් වෙන එකයි තියෙන්නේ. මේක යහපැත්තේ තමයි තියෙන්නේ ওই කියන සාර. මේක මෙහා පැත්තේ ඉඳගෙන කාම ආශාවන් හොයන්න හදනවා කියලා කියන්නේ අපිට දුක අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. ඔය හොයන කාම ආශාව අවබෝධ කරගන්න හම්බෙන්නේ නැහැ. දෙක අතරමැද හොයන්න හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ ගේලඤ්ඤ සූත්‍රයේදී ਸਰවඥාන්සේ පෙන්ලා දෙලා තියෙනවා සූත්‍රවත් ආර්ය ශ්‍රාවකයා සැපක් ආවත් දුකක් ආවත් අදුක්කම සුඛක් ආවත් සෑම වෙලාවකදීම ඒක හේතුව බලන්න තරමට අර ආපු සැපේ ආපු දුකේ මුලැමැදාක බලනවා. කුලවඳාක බලනකොට අනිවාර්ය මේ පුද්ගලයා ඒ පේන දුක සැප විනිවිදිනවා. ඒකට යට වෙනවා නෙවෙයි. ඒකට වහල් වෙනවා නෙවෙයි. එනෝ සෝමනස දෝමනස පහල කරන විනිවිදට පස්සේ තමයි පේන පටන් ගන්න මේ සැපත් පහල වෙන්න කය නිසා දුකත් පහල වෙන්නේ කය නිසා නිසා කය පවතිද්දී නැත්නම් කය කෙරෙහි යත්තා වූ ලෝභේ ලාභේ පවතිද්දී දුක සැප මාරු කරුවට කවදාවත් හරියන්නේ. ඉතින් එකක් උඩ කොටේ මාරු කරුවා වගේ තමයි. කිසිම වෙනසක් වෙන්නේ. ඒ නිසා දවසක තේරෙන පටන් අර ගන්නවා අද මේ මූල කර්මස්ථානයක් සහිතව භාවනා කරපු නිසා තමන්ද වේදනාවේ මුලමඳාක දකින්න පුළුවන්. ඒකට හේතු වුණා වූ පටිසම්පාද වශයෙන් නිසා හට ගැනීම නම් වූ කය නිසා හටගත් බව දැනගන්න පුළුවන් වෙනකොට පොඩිත්තක් පුංචක් අර වේදනාව කියන එක මෙලෙක් කරගත්තා වගේ විවිධ විදිහට පුළුවන් තත්ත්වයක් ඇති කරගත්තා වගේ ඒක බොහොම ගන්න බහල යකඩයක් වගේ තිබුණේක පොඩ්ඩක් මෙලෙක් වෙන්න පටන් ගන්නවා. මෙලෙක් වෙන්න වෙන්න වෙන්න සති සමාධිය ඇතුළට යනකොට කාය අනුපස්සනාවට වැඩි රසයක් වේදනා අනුපස්සනාව ඇති වෙනවා. ඒක නිසාම අද භාවනා ක්‍රම කියනවා වේදනා අනුපස්සනාවම මුල් කරගත්ත. හැබැයි කාය අනුපස්සනාවෙන් පටන් ගන්න. සමකිසි ප්‍රමාණයකට කාය අනුපස්සනාව ඇති කරගෙන ඊගාවට වේදනා අනුපස්සනාවට ගියාට පස්සේ ඒ පුද්ගලයා 7 24 පැයෙම පරියන්කේ හිටියත් සක්මණේ හිටියත් එදිනදා වැඩ හිටුවත් හැම වෙන වේදනාවක්ම දකින්න තාක්කල් ලොකු ආරක්ෂාවක ඉන්නේ. ලොකු සතියක ඉන්නේ. ලොකු සමාධියක ඉන්නේ. ඒ තුළින් තමයි යෝග තව කෙනෙක් අඳුරන්නේ. අනේ මම මේ ඉස්සරහා ඉන්න මනුස්සයා මෙන්න මෙච්චර වේදනාවකයි ඉන්නේ. ඒකයි මේ මයිත් එක මේ දේවල් කියන්නේ. මේ දේවල් කරන්නේ. ඒ අඳුරන මිසක මම හොඳක් කරනවා, නරකක් කරනවා, පව් කරනවා, පින් කරනවා මොනක්වත් නෙවෙයි දකින්නේ. දකින්නේ වේදනාව හරහා. දකින්න මෙතන ධාතු මනසිකාරයක්. දකින්න මෙතන සංඥා ගොඩක්. දකින්න මෙතන සංස්කාර ගොඩක්. දකින්න මෙතන විඥාන ටිකක් පමණ. කවදා හෝ අපි දකින දකින නැත්නම් Tamante ඉදිරිපත් වෙන සෑම කෙනෙක්ම මේ පංචස්කන්ධය වශයෙන් දකින්න පුළුවන් නම් මේ රූපස්කන්ධයක් මේ වේදනාස්කන්ධයක් සංඥාස්කන්ධයක් සංස්කාරස්කන්ධයක් විඤ්ඤාණස්කන්ධයක් කියලා ඒක කවවම කවදාකවත් වෙන්නේ නැහැ. Taman වශයෙන් Tamanගේ කාය රූපස්කන්ධය නොදැක තමන් වශයෙන් වේදනා ස්කන්ධය නොදැක්ක සංඥා වේදනා සංස්කාර. ඒක නිසා තමන්ගේ කය හරි වටිනවා. මොකද මේකෙන් පටන් ගන්න. එකෙන් පටන් අර ගන්න තරමට තමයි අනුන්ගේ කයක් අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා සරුවචනසේ කොච්චර සරුවච්චද කියනවා. කොච්චර තුන්කල් දක්වා ඥානයක් තියෙනවා කියලා උන්වහන්සේට ඕනම කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියනවා ලෝකේ. අපිත් නම් ප්‍රභාකරන් කියනකොට කේන්තියක්. කොහොමදක සම්බන්ධ වෙන්න බෑ. ඒකනම් බෑගේ. සර්වචනාංශට ඒක බැරි නම් උන්වහන්සේට ඒක උන්වහන්සේගේ දුටුවා තමයි. සෝපාකත් එක්ක සම්බන්ධ වෙන්නත් ඕනේ. අජාසත් රජුත් එක්ක සම්බන්ධ වෙන්නත් ඕනේ. බිම්බිසාර රජුත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ. යශෝදරාව එක්ක සම්බන්ධ වෙන්නත් ඕනේ. සාවල කුමාරත් එක්ක සම්බන්ධ වෙන්නත් සෑම කෙනෙක් උන්වහන්සේට වෙන්නේ මම මේ ඉදිරියට ඉදිරියට චිත්ත බුද්ධිලත් එක්ක මට සමාදානයක්. එහෙම නැත්නම් සමාහිතකමක් ඒකඟතාවයක් ඇති වුණා නම් මම සරුවත් නෙවෙයි. නිසා උන්වහන්සේ බලන්නේ බැගෑ වෙලා හරි. ඉර්ධි ප්‍රාත්‍යාවේ පාලා හෝ මේ බුද්ධිලත් එක්ක මානසික මනස සම්බන්ධ. ඊට පස්සේ තමයි ධර්මයේ ගමන් කරන්න පටන් ගන්නේ. මේ කියන්නේ පෘ탁 නෑ. පෘ탁ජාල භාවය නෑ. උන්වහන්සේ මේ මම කියන අංගියම නෙවෙයි තියෙන්නේ. ඉදිරියට චිත්ත පුත්කලේ ඒ කාන්තෙන් මම දිරව ගන්න ඕනේ. මම අවබෝධ කරගන්න නැත්නම් මොකටද මගේ මේ සර්වඥකම? සාරා සංකේය කල්පලක්ෂය. අනන්ත අප්‍රමාණ වින්දේ. මේ සෝවාන් වෙලා සකදාගාම වෙලා අනාගාම වෙලා හරියට කළ වැඩේ කරන්න පුළුවන්කම තියෙද්දි උන්වහන්සේ තාගත්ත නෑ මම ඊට පස්සේ අනික් සෑම කෙනෙක්ම මගේ හිතින් ස්පර්ශ කරන්න පුළුවන් තරමට යනකන් සෑම වේදනාවක්ම ලෝකේ තියෙනවා නම් මිහිරි අමිහිරි අදුක්කම විදිහ සෑම වේදනාවක් අත්දකින්න ඒක නිසා බුදු වුණාට පස්සේ මේ කාලකාරාම සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරනවා දිව්‍යයන් සහිත මරුන් සහිත බඹුන් සහිත ජීව ප්‍රජාවක් සහිත සමන බ්‍රාහ්මණයක් සහිත මේ ලෝකේ යම් කිසි දෙනෙක් මොනම කෙනෙක් හෝ යමක් විඳිනවද ඒ සේරම මම දන්නවා ඒක. නිසා අපිට බෑ සර්වඥාන්සේ දන්නේ නැති විඳින්නක් විදිහ. අපි හිතනවා මේක අසභ්‍ය විඳින්නක් මේක සභ්‍ය විඳින්නක් මේක සැප විඳින්නක් දුක වේදනා සර්වඥාන්සේ සේරම දන්න බව කියනකොට මහා පොළොව ඝනකඩ මහා පොළොව හෙල්ලුම් කරනවා. මේකේම කාටවත් කියන්න බෑ. අපි හිතනවා මේ වේදනාව විඳින එක මට තරම් නෑ. ඒක බෞද්ධ නෑ. ඒක හොඳ නෑ. මේ වේදනාව විඳින එක මට බෑ. මේක තියෙන තාක්කල් කවදාද කොහොමද අපි වේදනාවේ පරාසය තේරුම් අරගන්නේ? එන්නේ විඳින්න පුළුවන් එක විතරමයි. වට්ටක් කවදාක කවදාකවත් වැලට දරන්න බැරි කිදි හටගන්නේ. එනිසා එනවනම් වේදනාවක් එන්නේ පණිවිඩයක් දෙන්නයි. ඒක නිසා අපි ලෑස්තිලා තියෙනවා මුස්ලිම් ගවලව ගහලා තියෙනවලු ඔබේ ඊළඟ අමුත්ත දෙවියන් වහන්සේ දිය හැක. නිසා අපි හිතා ගන්න ඕන අපේ භාවනා ඊගාව ඥානය සඳහා වෙන වේදනාව ඒක තමයි ඊගා විපස්සනා ඥානය. අපි ඒකට මගහරින තාකල් සංසාරේ කොච්චර දෝ කාලයක් ඉන්න වෙන ওই වේදනාව අපව වෙනකම්. ඊට මෙට වැඩිව ගන්න හම්බ වෙච්චලා ඉවර කරගන්න එක. ඒක තමයි අපිට කරන්න තියෙන්නේ කායනුපස්සනාව අපි හදන්නේ මේකට අවශ්‍ය කරන්නා වූ ඒ සද්ධාව, සතිය, වීර්ය, සති, සමාධි ප්‍රඥා ටිකක් උරගාලා ආයුධ ටික ලැහැටි කරගන්න. ලැහැටි කරපස්සේ වේදනාව කොහොමදත් එනවා. මේ වේදනාව વિશે මේ අපි රාගානුසය, දෝසානුසය තථාගානසේ පටිඝානෝසේ අවිජානෝසයෙන් කියන මේ ආවරණ ධර්මයි. නීවරණ ධර්මයි. අයින් කරලා වේදනාව දිහා බලන්න පුළුවන් වුණා නම් ඒක නිකන් පුදුමාකාරයි. දූවිලි වෙනස කන්නාඩියකින් මොන බල බල හිටපු මිනිසයා ඒ දූවිලිතික පිස්සට පස්සේ තමන්ගේ නියම ප්‍රතිබිම්බේ කන්නාඩියෙන් දකින්න වාගේ නැත්නම් වැස්ස වේලාවක වාහනේ වල මිනිසයාට ඉස්සරහින් පිටිපස්සෙන් ඉස්සරහින් වයිපරේක වැඩ කරනවා පිටිපස්සේ වීදුර දැල්වෙ නැති වෙලාවක ඒ පාරේ අනතුරු වලින් යන්න පුළුවන් වෙනවා වගේ පුදුමාකාර මේ ඉදිරි දර්ශනයක් පිසුතුකමක් වෙනවා මේකෙදි වේදනාව විශාල කෘත්‍යයක් කරනවා ඒත් ආධුනිකයාට හරිම අසාධාරණතාවයට මේ වේදනාව කරදර කරනකොට අර දුක්ඛ දෝමනස දෙකෙන් ඇති කරන්නා වූ මේ බීජුම් බඳින ගතිය අන්ධකාර කරන ගතිය නිසා යෝගාචරය මෙරි මෙරි උපදිනවා මැරි මැරි උපදින. වේදනාව නිදි කරන්න හදන ගමනදී ඇයි මට මේ විදිහට එන්නේ කියලා අඬන වෙලාවල් එනවා. මේ වනිදරාමට ඇනිසල මට පැහැදිලිවම කිව්ව අඬන්න ලෑස්ති නැත්තම් යන්න එපා උතෙන් කියලා. හැම කෙනාම වගේ අඬනවා. සමහරට ඉක්බිතික chance වයිස් කරට ඇවි. ඒ ඩායට වෙලාවට පොඩ්ඩක් ඇඳට හේතුලා කියලා හොඳයි ඉතින් ඔහොම කරලා නිවන් දකින්න පුළුවන් නම් ඒත් වටිනවයි කියනවා. හැබැයි මම අවුරුදු 40ක් කමටහන් දින කරලා කවදාකවත් අඬලා නිකන් දැක්ක කෙනෙක් නැහැ ඒක කියලා භාවනා කරන්නේ කියලා. කාට දාලා නෝන ගාවු කර දිව්‍යඥාන්සේ කෙනෙක් අතිශයෙන් අපි උන්දට ගිහිලා කියන්න තිබ්බා. අපට නැහැ. අපිට තියෙන අනාත්ම ධර්මයක්. ඒ නිසා අපි හිතා ගන්න ඕනේ මේ වේදනාව යෝගාවචරයට එන වේදනාව විතර චක්‍රීකරණය කරලා හරි පැත්තට දාගන්න පුළුවන්. ඒක සජීවී ධර්මයක් නැහැ. අනිත් හරි ගුඩයි හරි මේ මායාකාරී වේදනා කිසිම මායාකාරකමක් ආවොත් එතනම සතිය පිහිටනවා. එපයි කිව්වත් පිහිටනවා. කයෙම පිහිටනවා. වර්තමානෙම පිහිටනවා. එකම දෙයයි තියෙන්නේ මෙච්චර වින්දට ඒක නොදකින්න ඔබතන් වේදනාවේ බින්දොත් අපිට ලාභයක් නැහැ. අපිට අවශ්‍ය කරන සතියෙන් සමාදානෙන් නැත්නම් සතියෙන් සමාධියෙන් යුක්තව මේක විඳින්න එදාට තමයි ওই වීර්ය වීරක්යක් පාරපත් වෙන්නේ. ඒ නිසායි අර කියන්නේ සාමාන්‍ය වචන කියලා මේක දුක්ඛ ප්‍රතිපදාවක්. ඒක කාටවත් වෙන්නේ නැහැ කියන්න බෑ. පිටතර අඟුරු කිරෙන් දෙව්වත් අඟුරු කළු පාටම. ඒ නිසා අපි ලෑස්තිලා යන්න ඕනේ මේ අශෝක රජුගේ මල්ලි භාවනා කරන කැලේට යනකොට කියලා කියනවා අහම් බන්දාමි සන්නාහං පරිශිස්සාමි කාමන මම මේ සන්නාහය බැඳගත්තේ කැලේට යන්නේ රාගය ඉතුරු කරගෙන එන්න දෙමි. ඒක තමයි මේ සිවුර පෙරවගන්නේ කියලා. ඒක මේ යුද්ධයට යන යුද්ධ ශ්‍රබලෙක් ඇති කරගත්ත සන්නාහයක්. පෙරදාවොත් ආපහු ගමට යුද්ධාධිකාරණේ මරන්න වටිනවා තීන්දුවක් දෙනවා. යුද්ධ විමේදී ලේ හලාගෙන මරනකොට කිසිම දෝෂයක් නැහැ. ඒක යුද්ධ වීරයට යුද්ධයකට වීර වේරයෙකුට වටින දෙයක්. ඒ තාක් මේ සන්නාහය බඳගත්තා නම් අපි මේ කැලේට රිංගුවා නම් අපි වුණාට රිංගුවේ ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න නොකර ආයෙන්න පයි කියන. ඒ මරණය හොඳයි. යන්නේක මරණය හොඳයි. අනේ ඒ නිසායි අපි මේ කායනුපස්සනාවකට නැත්නම් මූල කර්මස්ථානයේ මෙච්චර ඉඩ දෙන්නේ ඒකේ ආධාර උපකාරය නැත්තම් මේ වේදනාව අපි මායя කරනවා. තවුන්තේට පරියන්ක මුලදී විනාඩි 20කින් තියෙන්නේ මේ යක්ෂයා මේ මකරයා මේ කරදරකාරය ඉන්නවම ඊට කලින් පුළුවන් තරම් සති සමාධි දිනු කරගත්තා නම් ඒක එනකොට ඒක දිහා මූණ බලන්න පුළුවන් ශක්තියක්. ඇති වුණොත් ඒක කායන වශයෙන් අපන්නරයක් වෙනවා. වේදනානුපස්සනාව තමයි ඉදිරියට යන්න පුළුවන් වෙනවා. මේ වේදනානුපස්සනාව නෙවෙයි දැන් මේ කතා කරන්නේ වේදනාන මේ ධම්මානුපස්සනාවේ වේදනා ස්කන්ධේ. ඉතින් සර්වඥාන්සේ දේශනා කරන මෙන්න මේ විදිහට ගිහිල්ලා ගිහිල්ලා මරණාසන්න දුකකුත් මරණ හෝ මරණාසන්න දුකක් ආවත් ඒ පුද්ගලයා එකෙන් කෑවෙන්නේ නැතුව ඒක ඇඟට ගන්න නැතුව පුරුදු වුණොත් විතරක් මරණයේදී ඒ පුද්ගලයා තේරුම් ගන්න අයියෝ ඔක මොකද්ද මම ඔක ඔච්චරලා කාලා තියෙන්නේ ඒ නිසා මරණයේදී කලකොල වෙන්නේ සම්මෝහ වෙන්නේ ආය ගිහිල්ලා ඉක්මනට අර පිටු කගේ ගහගෙන යන මිනිහා පිටු ගහත් එල්ලනවා වගේ කොහේ හරි දරු ගබක එල්ලෙන්න හදන්නේ මොකද දන්නවා ඒක වෙන්නේ මොකද ආධිනව ආස්වාද ගන්න නිසා ඒ පුද්ගලයා ওই සාමාන්‍ය අසුත අත්පුතඥයක් විදිහට මේ ජාතියේදී ජරාවේදී ව්‍යාධියේදී මරණයේදී සෝචති කිලමති පරිදේවේති උරත්තාලෙන් ඛණ්ඩති අසම්මෝහං ආපජ්ජති කියන විදිහට ශෝක කරන්නේ ක්ලාන්ත වෙන්නේ නැහැ විලාප කියන්නේ යන්නේ නැහැ ඉසాత බඳගෙන අඬන්නේ නැහැ මෝහයටපත් වෙන්නේ නැහැ සම්මෝහයටපත් ක්ලාන්ත වෙන්නේ ආනෝකෙන් තමයි අපි ඊගාව જાතියට නොයා මේකෙදිම නැත කරන්න පුළුවන් වෙන්නේ ඒ නිසා මේ සුඛ වේදනා දුක්ඛම සුඛ වේදනා දුක්ඛ වේදනා සුඛ වේදනා දුක්ඛම සුඛ වේදනා දුකට වැඩිය සුඛ හොඳයි දුකේට වැඩිය අදුක්කම සුඛේ හොඳයි. ඒ කත්තලේ ගෘහාසිතව ලබනවට වැඩිය හොඳයි නිස්සරණාධ්‍යාසයෙන් ලබන එක. ඒ නිස්සරණාධ්‍යාසයෙන් ලබනකොට තමයි ඔය ආමිෂ සුඛය නිර්ආමිෂ සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් වෙන්නේ. ආමිෂ සුඛේ නිර්ආමිෂ සුඛේ කියන දෙකදිම අනුසය වැඩ කරනවා. සාධානුසය, දෝසානුසය, අවිජ්ජානුසය. ඒ මොකද මේ නිරාමිෂ සුඛේ වැඩ කරන්නේ නීවරණයටපත් කිරීමෙන් පමණනේ. එතෙන්දි කියන්නේ පරිඋත්ථාන කෙලෙසටපත් කිරීම පමණයි. අනුශය කෙලෙස් කියනවා. ආනේ අනුශය කෙලෙස් නැති කරන වෙලාවේදී ඒක සුඛයට කියන්නේ අවේදිත සුඛයක් කියන්නේ. විඳින්නේ නැති සුඛයක්. ඒ මොකද හේතුව විඳින්නා වූ පුද්ගලයාගේ සක්කාය දිට්ඨිය දිවිලා යනවා. විඳින්නා වූ බුද්ධලේ තියෙන සීලබ්බත පරාමාසයක් විචිකිච්ඡාවක් සැකය වැරදි ක්‍රම භාවනා සඳහා නැත්නම් සීල වෘත රකින්නවත් අතර වෙනවා. එනිසා මේ අවේදිත සුඛයේ එක සංකේතයක් තමයි අර කායමය නාම රූප පරිච්ඡේද පච්චේ පරිකාව ඊගාවට එන්නා වූ සම්මසන ඥානයේදී අර සහලවලා ලැහැත්ති කරලා සම්පූර්ණ ක්ලාන්ත කරලා දෙනවා වගේ පේන මොනවාද වෙනව නැහැ කියන්න බෑ නමුත් විශ්වාස කරගන්න. ඉස්තර කරන්න බැරි තැනකට යනවා. උන්වගේ දසදහස් ගුණයකින් ගිනි කෙලියක් තමයි සිද්ධ වෙන්නේ. වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. විජ්ජුම්බරයක් තමයි සිද්ධ වෙන්නේ. මාර්ගඥාන අවස්ථාවේදී ඒකට ලැහැත්ති වෙලාදී හොඳටම දාන්න. එතෙන්දී හරියට කොට්ටෝරයක් කන පිට හැරෙවගේ මොනවාද වෙනවා උනාට පස්සේ තේරෙන පටන් ගන්න විශාල සාන්තියක්. නමුත් අර මැද චිත්තක්ෂණය විඳින්නේ නැහැ. වින්දනයක් තියෙනවා. කෙටින් කියන්න පුළුවන් ඒ තියෙන සුඛය අවේදිතයි. ඒක කවදාකවත් දුක්ඛකින් දෝමනසකින් කියලා කියලා නැහැ. අර කියන රාගානුසය, පටිඝානුසය, අවිජ්ජානුසය නැහැ. ඒ නිසා එතන ඒ කියන වින්දනයේට දෙන්න තියෙන හොඳම සભ્યම ලස්සනම සුන්දරම වචන තමයි අවේදිත සුඛේ. නම් සාමාන්‍ය පු탁ජනකට තියෙන ප්‍රශ්නේ තමයි ඔක අවේදිතේ නම් කොහොමද සුඛයක් වෙන්නේ? සුඛයක් නා වේදිතයක් වෙන්න එපායි. ඒක නිසා තමයි සරුවචන්සාර සූත්‍රයේ මුලින්ම කියන්නේ සුඛ වේදනාව දුකක් කියලා ලියාගන්න දුක්ඛ වේදනාව කියලා කියන උලක් කියලා ලියාගන්න අදුක්ඛම සුඛ වේදනාව අනිත්‍යතාවයක් කියලා හිතාගන්න. මේවා සේරම දුක් නිසා මේක නැතිකමයි ආර්ය ලෝකේ කියන එකම සුඛය. ඒක විඳින්න පුළුවන් එකටම එකනා මේ විදිහට ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් දිගේ මේ ඉන්ද්‍රිය ධර්ම සමාන කරගෙන ගිහිල්ලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ම එකම චිත්තක්ෂණේ පහළ වුණා නම් අපි වෙන් වෙන් වශයෙන් ඒක පුරුදු පුහුණු කරනවා අංග 8ම එකම චිත්තක්ෂණේ පහළ වුණා නම් එතකොට ඒක විඳින්න නැතුව විඳින ඉතුරු වෙනවා ඒක තමයි අපේ මේ ප්‍රතිපදාවේ අන්තිම ඉහළ නැත්නම් අන්තිම මුදුන්පත් වීම වශයෙන් සඳහන් කරන්නේ. ඉතින් මම මේ මාස දෙක ඇතුළත මම දැක්කේ හැම කෙනාම මේක පිළිබඳව ආශ්‍රය කරන්න කරන්න කරන්න තමන්ගේ ඒ පන්නරේ ඒ තමන්ගේ තෙද ටික ටික ටික ටික වැඩි කරමින් යනවා. ඒකේ වේගය මට වදක් අවශ්‍යතාවයක් නැහැ මොකද ඒක නෙවෙයි වැදගත් වෙන්නේ. අවශ්‍ය වෙන දේ මේක සඳහා ඇති මේ ආකල්පය ඇති කරගන්න ඕනේ. මේ දුකම තමයි ශ්‍රද්ධාව ඇති කරන්න එකම හේතුව. මේ දුක නම් දුකක් තමයි. නමුත් දුක දුක වශයෙන් අවබෝධ කිරීම තරම් සැපයක් මනුෂ්‍ය ජීවිතේ කවදාකවත් නැහැ. ඒකයි සර්වඥ ප්‍රථම දුක්ඛ සත්‍ය අවබෝධ කරගා අවබෝධ කරග ගමන් සත්‍යකාශ කරේ චක්කුම් උදපාදි ඥානං උදපාදි විද්‍යාව උදපාදි පඤ්ඤා උදපාදි ආලෝකෝ උදපාදි මට ඇහැ පහළ වුණා මට විද්‍යාව පහළ වුණා මට ආලෝකය පහළ වුණා මොකද මෙතෙක් කල මේ දුක පිහන්න කටයුතු කෙරුවේ දැන් නෑ මම දුක විනිවිදා දුක විනිවිදිනකොටම ඒකට හේතු වෙන්න පටන් ගන්නවා ඉතින් ඒක ප්‍රහාණය කරනවා කියන එක ආයෙත් අහන්න දෙයක් නෑ අරක දකින්නකොටම මේ පලාතින්ද හම්බෙන හරියට රහසුත්තු සේවාවකට හොරා වැඩ කරන හැටි දැක්කා ඊට පස්සේ හොරාට එතන විසුමක් නෑ ආයෙ ඊට පස්සේ හොරකම් කරන්න බෑ ආන්නේ වගේ තමයි දුක දුක වශයෙන් දැකීමමයි අපි සාක්ෂාත් කරන්න හදන්නේ. ඒ නිසා වේදනානුපස්සනාව නැත්නම් ධම්මානුපස්සනාවේ තියෙන මේ වේදනා වේදනා ස්කන්ධය අවබෝධ කිරීම වේදයක් කියලා හිතා ගන්නවා. විඳවිල්ලක් නෙවෙයි. වේදයක් මේක තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම ගැඹුරුම පැරණිම. ආර්යයන් වහන්සේලා කවදාකවත් කුෂිකල සලකන්නේ නැති ඉතාම ගැඹුරු දැනුම. ඕකට කිසිම ස්ත්‍රී පුරුෂත්වයක් බාර පාන්නේ. කිසිම මූල ධර්මයක් ඕනේ නැහැ. කිසිම කටපාඩමක් ඕන නැහැ. අවශ්‍ය කරලා තියෙන්නේ ඒකන මොන දෙන එකයි. ඒක සාකච්ඡා කරන්න අපි දැන් සාකච්ඡා 18ක් අද වෙනකොට කරලා තියෙන නිසා ඉතින් කෙනෙකුට කියයි කොහොමද එනම් ඔතෙන් දෙන්නේ මූලධර්ම නැතුව කියලා. නමුත් මූලධර්මයෙන් කෙරෙන්නේ නැහැ. මූලධර්මය අවශ්‍ය කරලා තියෙන මේ කල යුත්තේ මතක් කරලා දෙන්න, උපදෙස් දෙන්න පමණයි. නමුත් වැඩේ කරන වෙලාවේදී ඒවා සේරම අමතක කරලා හරියටම එන දුකට දුක වශයෙන් මූණ දීමයි කරන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේක දැන් මේ යහන ගමනට කරගෙන යන වැඩේට තව ධෛර්යයක් වෙනවා ඇති කියලා. නමුත් ධෛර්ය කරගත්තට වැඩේ හමාර වෙනකම් බරබිම තියන්නේ නැතුව ටිකට ශක්තිමත්ව කරගෙන යන්න අර අවශ්‍ය කරන්නා වූ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ජීවනෝ පිණිසම මේ දේශනා කරන ධර්ම කොටසට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. තම තමන් සාක්ෂාත් කරගෙන ඇත්තා වූ මේ ප්‍රායෝගික කරුණුත් තව මේන් පන්නරේ ලැබලා මේ දෙවෙනි අපේ භාවනා පන්ති යන්නේ ඒ කාලය ඇතුළතදීම ලබන්න පුළුවන් තරම් උපරිම පරාශයක් දුක්ඛ සත්‍ය පිළිබඳවත් දුක්ඛ චෛතසිකය පිළිබඳවත් දුක්ඛ දුක්ඛ ස්කන්ධය දුක්ඛ උපාදාන ස්කන්ධය පිළිබඳවත් ලබාගෙන ආපහු එදිනදා ජීවිතේ යනකොට සතුටු සිතකින් ඕන වෙන දෙයකට මුණ පුළු මුණ ජීමේ ශක්තිය ධෛර්යය තෙද ඇතුව මුණ ජීමේ ශක්තිය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම කොටාගෙන මෙතන සමාප්ත කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි පැයකොත් විනාඩි 15ක විතර කාලයක් අරගෙන තිබුණා. ඒ ඉදිරිපත් වෙච්ච කාරණා පිළිබඳව කීයුතු කළ යුතු දෙයක් තියෙනවා අපි ඉවසීම ඉවසම අනුකම්පාවෙන්. එහෙම නැත්නම් අපි දෙවියන් පින්දීම ආදී චාරිත්‍රානුකූලකට Thank you. වේදනා කියලා. අද සාකච්ඡාවක් නම් කෙරෙන්න දැනනවා, සුඛක් නම් කෙරෙන්න දැනනවා. නැත්නම් යම් කාලයක අපිට කොහොමද වේදනා කියලා. රාජභාගනාති ධර්මදේශනාවකට කියවා විදර්ශනා භාවනාව කියන අසංගමය, සමුදය අසංගමය, ආස්වාදයේ ආදීනය විචාරණය දැකලයි අපි අද කොහොමද කිසිද හඳුනගන්නේ. එතකොට සාකච්ඡා කියන්නේ දැන් අපි හුඟක් සමාජ වේලා ගමස්පන් දෙයක් අහලා ඉඳලා අපිට කියන්නේ පරිස්සමක් දෙන්නවා. මාත් ඒක වෙල. ඒ කියන්නේ හොඳටම තේරුම් අරගන්න දවසේ ගියාට පස්සේ හොඳටම නිින්ද ගිය වෙලාව. ඒ නිින්ද ගිය වෙලාවේදී අපි ඇහෙන්න වෙන්නේ විදිහින් හොඳටම ඇස් දෙක වහගන්න බෑ. ඇස් දෙක ගන්න ලයිට් උත් ඔෆ් කරන්න. ශබ්දත් එහෙමයි කිසිම ශබ්දයක් තුන නිතර බාධාවක්. නැත්නම් ගඳ සුවඳක් බෑ. ඒ කියන්නේ දිවට රසයක් නැහැ. කයට පහස කියන අදුගාන නිදාගෙන ඉන්න බෙච්චිත් එකවත් ගෑවිලා ඉතින් බව දැනගන්න බෑ නින්දේ. ඒකෙන් ඒකෙමුත් අයින් වෙන්න ඕනේ. ඒ වගේම හිත හීනයක්වත් බලන්න බෑ. ඉතින් මේක අපිට නෑ කිය හැද්ද? මේ වින්දනයක් මෙහෙම නෑ අපි විඳින්නේ නෑ කියලා අපිට කියද්ද මොකද අපිට ඇහෙන්නේ නෙවෙයි කනෙන් නෙවෙයි නාසයෙන් නෙවෙයි දිවෙන් නෙවෙයි කයෙන් නෙවෙයි අපි විඳින්නේ. විඳින්ම තියෙන අපි නැගිටිනකොට හොඳ රිලැක්සේෂන් එකක් තියෙනවනේ. ඉතින් මේක සැපක් කියන්නත් බෑ දුකක් කියන්නත් අපිට බෑ. මොකද ඒක තියෙන්නේ අපි දන්නේ නෑ. මොකද අපි සාමාන්‍යයෙන් කියන්නේ ඒක හොඳ නිින්දක්. අපි කොච්චර දෝ දවස පුරාම රූප උපයන්න හරියට වේදන් කරලා රූප වාහිනී යන්ත්‍ර ගොඩක් ගෙනත් යනවා. මොකද නිින්දට මොනවක්වත් වුණ කරන්නේ නැහැ. ශබ්ද උපදවන ගොඩාක් යන්ත්‍ර තියෙනවා අපි ගන්න. සුවඳ වෙනුවෙන් සෑහෙන වේදන් කරලා තියෙනවා. ආහාර වෙනුවෙන් සෑහෙන බඩු තියෙනවා ෆ්‍රිජ් එකේ. සැප වෙනුවෙන් අනන්ත අප්‍රමාණ සුඛෝභෝගී දේවල් තියෙනවා. හිතට හිතා ගන්න ගොඩාක් ආහාර දෙන මේවා තේරම වදයක් නෙමෙයි. ඔය ගැලවෙන්න බෑ. ගැලවුණාට පස්සේ නිින්ද නැතුනොත් දවස් මාස දෙකක් ඉන්සොම්නිය ආවොත් මොකද්ද ජීවිතේ කියන්නේ? ආයේ මොනවා කරලයක් ගන්න දෙයක් නැහැ. මම බ්‍රේන් ඔපරේෂන් එකක් කරපු මහත්තයෙක් මට ඇවිල්ලා කිව්වා උගක් භාවනා කරපු එකයි. එයා කියන මාස දෙකක්ම නිින්ද යට දුන්නේ නැහැ කියලා. ඒවල කියන එහෙම දුකක් නැහැ කියලා. අපිට පේන්නේ මේ ජීවිතේ සප කියන්නේ මේ පංචකාම සම්බන්ධ. නමුත් පංචකාම සම්බන්ධයෙන් පොඩ්ඩක් නිදහස් වීම තරම් දුක සපක්. ඉදිනදා ජීවිතේ දසයක් කරන්න බැලුවා. ඇත්තටම මේක නැතුව දුවන්න බෑ දවස් 3-4 දුවන්න බෑ මේ මැෂින් එක. මොකද ඒ කියන්නේ මේ සැපේ නැති බව. ඒක සැපයක් නෙයි. ඉතින් එහෙමනම් ඒකත් අපිට නෑ දැ කියන්න බෑ නැගිටිනවා. අපිට දෙනමු බින්ද මොකෙන්ද කෝප කරලා වෙන්න බංගෝ මොකෙන්ද කරන්න දෙයක් නෑ. ආන්නේ වගේ තමයි මේ අදුක්කම සුඛ වේදනාවේ අන්තිම කෙලවර කියලා නිවන් සාක්ෂාත් කරලා පස්සේ ඉතින් ඒ බුද්ධලයා මේ අරක අන්ධකාරයේ විඳින වැඩක් නේද? අවිද්‍යාව විඳින වැඩක් නෙමෙයි කියලා කියන්නේ. ඔක දැක දැක සම්පූර්ණ අවදි භාවයෙන් ඔක විඳින වෙලාව ආවොත් අපි කියන්නේ නිින්දට අවදි වුණයි කියලා හිතමු. ඒකත් concept එකක් තමයි. කොහොම හිතියේ? නිින්දට අවදි වුණා නම් පූර්ණ අභිඥාසහිතයි කියන. අපේ හිත නිින්දට අවදි වුණා නම් අපේ දින සෑම දිබ්බසෝත දිබ්බ සෑම දෙම තියෙනවා කියන. මොකද ඒකට අපිට අවදි වෙන්න අපි දන්නේ අපි යන්ත්‍රය දන්නේ නැහැ. අපි සූත්‍රේ නැහැ. අපි ගායතුරු නැහැ. බුදුසෙනාති කියනවා අවදි වෙන්න දුක් වේදනාවට සුඛ වේදනාවට සත්‍යමත් වෙන්න. අවදි වෙන්න හුස්ම රැල්ලට ඇතුල් වීම පිටවීම. අවදි වෙන්න වමට දකුණට. ඕක කරගෙන යන ওই දෙක තියෙන මැදට අවදි වීම යල්ලෙසල වැටෙනවා වගේ වෙන දෙයක්. ඒකට ඒ සම්පූර්ණ දුක්ඛම කියන තවේද විතරත් අවදි වෙන්න පුළුවන්. ඒකට හීන නින්ද කියලා කියන්නේ ഇത് බොහොම ගොරෝසු දෙයක්. නිදර්ශන වශයෙන් කියන්නේ ඒක නිසා මේ බෙහෙත වෙලා හොයලා හම්බ කරන්නේ මොකද්ද? අන්නර විවේකේ නැති කරගන්න මේ තටම මේ මෙහෙම ආසාවක් අනේ මෙහෙම තණ්හාවක් කවදද වෙයි නිවේද කෙලවරක් මේ හොඳ සින්දුවක් තියෙනවා කවුරු හරි මට මතක නැහැ දෙය සින්දුවක් තියෙනවා කවදද මේකේ කෙලවරක් දකින්නේ එනිසා අපි එකයි කරන්න තියෙන අපිට ඒකට යන්න බෑ මේකට යන්න බෑ අපි ඉන්නේ දැන් ආර්ය පුතක් මේකෙත් නෙවෙයි පුතුතෝ ආර්ය ශාවකත් නෙවෙයි අපි කියමු අසුත පුතුජනේ අපිට තියෙන මේක බේසික් නීඩ්ස් වලට බස්සන එක තමයි කරන්න අපේ මූලික අවශ්‍යතාවය මේ කය නඩත්තු කරන අවශ්‍යතාවය. මේ දේ කරගෙන ගියා නම් අපිට උවමනාවෙන් මේකට අර පිරිසුදු වතුරට බොරදී එකට තියෙන කෙරෙන්නේ නැතුව කරගෙන කරගෙන යනකොට ඒක තමයි මේ මේ ඉන්දිය සංවරය කියලා කියන්නේ සීලය කියලා කියන්නේ ලෝකයට පේන දේ. මොකද ඊට මට්ටම් වලට යන්න බෑ අරක හදාගන්න. ඒ කියන්නේ අපිට ගොඩක් ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා. ඒක තව ගොඩාක් කැලිබ්‍රේට් කරන්න තියෙනවා. ඒ කැලිබ්‍රේට් කරන්න බෑ කවුරුත් කිව්වා. මේ සද්ධායෙන් අහර කරන්න බෑ. භාවනා කරනකොට තේරෙන්න පටන් ගන්නවා. මොකද භාවනා කරනවා කියලා කියන්නේ කුට්ටම අනානා දෙදෙනවා. ආය අල්ලගෙන කැමති කුට්ටමට කැමති විදිහට ගේම ගෙනින එකයි තියෙන්නේ. හැම වෙලාවෙම අලුත් කම්බිනේෂන් එකක් වෙන භාවනා කරනකොට හොඳට තේරෙනවා. ආනාපානසය බලන්න. සක්මණ දිහා බලන්න. දුක දිහා බලන්න. කොයි එකද එනකොට අපි හැමදාම අලුතෙන් උපදිනවා. හැමදාම බිග්ිනර්ස් eh, මයින්ඩ්. අද උපන් දරුවෙක් වගේ. ඒසර වේදනාව දිහාම අම්මුත වේදනාවයි තමයි ඔය වෙස්පර්ලිල ලස්සනම සිද්ධ වෙන්නේ වේදනාව. සංඥා වගේ ධර්ම හරි මායාකාරී. ඒවා මේ මේ මොනවාදී වර්චාන මේ සියුම් භාවයත් වගේම වංචනිකයි. හරිම වංචනිකයි. සංස්කාරයත් වංචනිකයි. විඥානේ මායාකාරී කියලා බුදුහාම කියලා වේදනාව හොරතල් නැහැ. ඔල්ලුවටම ගැහුවා වගේ නේද? ඒකම අල්ලගත්තා නම් එතන. ඒකටම පුරුදු කරා නම් මේ කාම ලෝකෙ දෙන්නමයි කියන එක මොකෝ? කාම ලෝකෙ දෙන්න හරියක් දෙන්න තියෙන්නේ මොක අත්විඳ මිනිස් තමයි. ඒ වගේම රූප ලෝකෙ දෙන්න තියෙන්නේ වේදනාව අධ්‍යක්ෂණය තමයි. ඊට පස්සේ අන්තිමට සම්පූර්ණ මේ ලෝකෝත්තර පැත්ත දිනනල වේදනාව පිළිබඳ ලොකු අවශ්‍යතාවය නිසා අපේ ඇඟ පුදුම පරාසයක් වේදනාව විඳින්න පුළුවන් ශක්තිමත් උපකරණයක්. අපි යෝගේ පුංචි පැත්තට යොමු කරලා සුඛ විතරක්ම ඉල්ලන්නේ පුරුදු කරලා තියෙනවා. දුක වෙනකොට බය වෙනවා, කිත්ත වෙනවා, සැලෙනවා. අද කොහොමද දන්නේ? ඒ නිසා අපි අර සොලස් කලා තියෙන හඳක අර පළවෙනි දැසි නියපොත්ත නියපොතු හඳ කියලා කියන්නේ. අන්නගේ පුංචි කොටසකටයි මේ අඳන්නේ. අනිතරේන වල ආයෝ බැයෝ අඳුර වේවයි පයි කියලා කියනවා. මොකද ඒකට විරුද්ධ වෙච්ච දවසේ පූර්ණ චන්ද්‍රයා වගේ පිරිචිගතයක් එනවා. මේ ටික ටික ටික ටික කක කක යන එකයි ඉන්දියානු ජීවිතයක් අපේක්ෂාවලදී මේ කියන්නේ අපි දන්නවා ඉලාක දෙනවා අඳනවා දැක්කෝ දහනවා අපේට දහනවා එතන ප්‍රතිඥාන් අනිත් කියන්නේ නෑ ඒතද කියන විලාප පොඩ්ඩක් ඇනලයිස් කරලා බලන්න. Tamanට වෙච්ච පාඩුවේ ප්‍රමාණය නේ කියන්නේ. වෙන මොනක්ද කියන්නේ? ඉතින් ඒක තමයි. මම ඉස්ලාම ගියේ අපච්චි මැරිලා මට ක්ලාන්ත හැදෙනවා. නැගිටකොට ඔක්කොම සාලු ගොඩක් හිටියා. ඇද්දි ගාලා බලනකොට ආයෙ කලන්ත හැදෙනවා. මම ආව ඇදගෙන ගියේ මිනි වල ගාව. ඇඳුවත් ඔක්කොම දාඩියෙන් දෙවෙන ඉරිලා. ඉරිවලින් දික්කටෝ මට හිතුණා ඒකම ඉතින් ජීවත් කරන නිසා බැරි වුණා. ඊපස්සේ කවුද ඇවිල්ලා කිව්වා මේ අපේ ගමේ පන්සලේ ඇවිදින තාපර කෙනෙක් ඒකට ඊට මම ඒකට නිකන් කලකිරිලා. මොනම දෙයක් කරන්නද වැඩ කියලා කතා කරමු කියලා. ඉතින් මම දැනට ඔබ ඉතින් බුද්ධාගමක් හිතුවේ නෑ මේකට උත්තරයක් ඒකදී කියලා ඉතින් මම ගියා කතාව. සුමාන සුරක් විතර ගියාට පස්සේ මෙයා මේ කතාව කිව්වා. කිව්වා විලාප ගන්නකොට විලාප වල තියෙන කන්ටෙන්ට් එක පොඩ්ඩක් බලන්න කියලා. කරන්නම Tamanට වෙච්ච පාඩුව අරමුණු දෙකෙන් අත්ත පහක සැලකිල්ල නැහැ. ඒක ඒක බොරු තනි කර. ඒ මට වෙච්ච පාඩුව ඒක තමයි බලපාන්නේ. එහෙම නැත්නම් ওই වත්තරේ කියවන තියෙන හැම මරණ දැනීමකටම අඬන්න එපායි. කවදාකවත් අඬන්නේ නැහැ. අඬන්න අපිට අපේම සම්බන්ධයක් තියෙනවා. මගේම ලේ. මගේම જાතිය. මගේම වර්ගය නැත්නම් පාරාණි කපුට මරලා හිට කවදාකවත් අඬන්නේ නැහැ. සම්බන්ධය තමයි. ඉතින් මං හරිලා බැලුවා ඇත්තටම මට වෙච්ච පාඩුව. මේ බලනකොට අපච්චි නැති චේමනේ අඬලා තියෙනවා. තමන්ට වෙච්ච පාඩුව තමයි. ඉතින් ඒක තමක් නොලැබීම නිසා නම් පිටක් නලබලි තම්බි දුක්ඛං ඒ දුකේ එන්නේ ද්වේෂපදන මෙන්න තමයි. මේක තමයි මොකක් කළාට ඔය විභව තණ්හාව කියලා වශයෙන් අපි ළඟ තියෙන උච්ඡේද දෘෂ්ටියක් තියෙනවා. ඒක එළියට දකින්නකොට ඉතින් අපි පේන්නේ හිතෙන් දෙන්නේ අර බොහොම ආදරේ වැඩිකම තණ්ඩනවා. ඒක තමයි ඉතින් බුදුසසුන දේශනා කරනවා ඔබ කොච්චර උඹට ආදරද ඒ හා සමානව තමයි අනුන්ට කරන ආදරේ හෝ තරහ හෝ දක්වන්නේ. මේකමයි හැමදේම නිරූපණය. ඒ නිසා මනගල් වලට ගියාම මම යංගා කඩුවේ දයියා වෙනවා. දැන් අවස්ථාව වෙන්නේ. ගියාට පස්සේ ඒක අම්මගේ මගේ මම ගියා. ඉතින් ඊපස්සේ මීය දකින්නකොට මේක පාරට හෝස් කාර වගේ ආවා. එන්නකොටම මම බැලුවා දැන් මේකෙන් පාඩුව දරා ගන්න බැරි කම තියෙන මොකද්ද කියලා. ඒක බලනකොට අර හුස්ම ගැන ටික පහසු වෙනවා මේ ඇලිලි ගැති නැති වෙලා යනවා. අර ධර්මයට අපිට හිතේ වහාම ඇදිලා යන නිසා නැත්තම් ඒක හැබැයි හොඳ මම කියන සයිකොලොජිකලි හොඳම හොඳ රිලැක්සේෂන් එකක්. අඬන්න දෙන්න ඕනේ ඒක නැත්තම් කිව්වනම් එහෙම ආය මොෆිල් ගන්න වෙනවා. අඳන් දෙන එක හොඳයි. නමුත් අපිට බලන්න වෙනවා තව පැත්තකින්. يعني යෝගාවචරයක් විදිහට බලනකොට බලනවා පැහැදිලිවම අපි යන්නවත් ඒත් යන්නවත් අඳන්නේ තමන්ට වෙච්ච පාඩුව කිය තමයි. උඹ නම් ගියා ඉතින් මට දැන් මොකද කරන්නේ? මම මේ දරුවෝ කොහොමද බලාගන්නේ? ඕක කිය තමයි අදයි. අර මනසට ඇහෙනවා නම් මේ නිසා පටිගය කොහොමද එන්නේ කියන එක නෙවෙයි තියෙන ලවන්දච්ච පාඩුව කියලා කිව්වා නම් ඒක ලෝභයකට නෙවෙයි එන්නේ තියෙන්නේ. දැකියීම නිසා ඇතිවෙච්ච ද්වේෂයක් තමයි වැඩ කරන්නේ. මොකද ඒක ලෝක සම්මත චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අඳින්නේ ඇඬුවේ නැත්තම් හොඳ නැහැ. මේ ගොමින් හරි කට්ටිය ගෙනල්ලා තියන්න ඕනේ මලගෙන අඬන්න. නැත්තම් ගෙදර මිනිසුන්ට හොඳ නැහැ. කුලිය එහෙ ඉන්නවා කට්ටිය ඉන්නවා. කියන්නේ නේද මම දැකලා නැහැ මම අහලා තියෙනවා කුලියට අඳුන කට්ටිය මියුගුමෙන් හරි ගෙන්නන්න ඕනේ. ඒ නිසා මේ වගේ තියෙන වැඩ පිළිවෙල දකින්න අපි ඉස්සල්ලාම මේ ආනාපාන වගේ එක හොඳට සතිය පිහිටවලා ඒ යාන්ත්‍රණය දැක ගන්න ඕනේ. දැක්කට පස්සේ අපි ඒක වේදනාවට වැටෙන හැටි සංඥාට වැන්නේ සංස්කාරට වැන්නේ අර මේ මූලික ටෝච් එක පත්තු කරන්නේ නැතුව වේදනාවට අපි මූණ දෙන්න ගියාට අපි අහු වෙනවා. දුක එනකොට පටි කියන්නේ. සැපේනකොට රාගානුසය. අදුක්කම සුඛයට අවිද්‍යාව නේ. ඒක නැති කරගන්න පොඩ්ඩක් අර සති සමාධි ධර්ම ඊට කලින් පීරි ගහලා තියාගන්න. ඒක කලින් අපි කියන්නේ මේ මුවත් කළ තියාගන්න. තියාගත්තට පස්සේ මේ ශක්ති ප්‍රමාණය හැටියට තමයි වේදනාවට මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. නැත්තම් කරන්න බෑ. ඒක කෙලිම වේදනාවට සූදානම් වෙන්න බෑ අර කර්මස්ථාන භාවනාවකින් තොරව. ඒ නිසා මේ කර්මස්ථාන භාවනාවක තියෙන මේ මේ වැඩපිළිවෙල මේ කාර් එකක් මේ ගොඩ ගන්න වෙච්චාම අපි අඩේට ගන්න ගලක් අඩයක් නැතුව වාංගු කරන්න බෑනේ අඩේට තමයි ගන්න කර්මස්ථාන නැතුව ඒක නෙවෙයි භාවනාව කියන්නේ අඩයක් ඕන මොකක් හරි දින වාංගු කරන්න අඩේට ගන්නවා අන්නේ අඩේ තමයි කර්මස්ථාන මේක නොසැලී හිස්තරව අල්ලලා දෙන්න ඕනේ ඒකේ තරමර තමයි වාංගු වීම සිද්ධ වෙන්නේ වාංගු වෙන්නේ සමාට දුක සමාට සංඥා මොන මොන හරි වාංගු වෙනවා නමුත් අදේ තමයි පිවත් එක තමයි කර්මස්ථානය මේක හොඳට ඉස්ටැබ්ලිෂ් කරගන්න සැපේදී දුකේදී හරි වෙලාවේ වැරදි වෙලා ඔක්කොම. ඊට පස්සේ ඕන තැනකට යොදවන්න පුළුවන්. ඒක කර්මස්ථාන කියන්නේ නිවන නෙවෙයි. ඒක අපි සාක්ෂාත් කරගන්න හදන දෙයක් නෙවෙයි. ඒක අපි දිනු පවණු කරන්න ඕනම අවස්ථාවක් හරිදී මේ යාළුවා ළඟ ඉන්න ඕනේ හදිස්සියක් වෙනවා. ඒ තුලින් තමයි වේදනාන දසනා නිකාදි අනුපස්සන ධර්ම වල තියෙන මේ ගැඹුර සාක්ෂ්‍ය මේ තමන්ගේ තියෙන අත්දැකීමන කිට්ටු කරගන්න පුළුවන් ශක්තියක් එන්නේ. නෑ අනුසයට යන්න ඉස්සර වුණත් කොහොම වුණක්වත් Tamanට යමක් නොලැබී ගියාම සතුට කියන්නේ ලෝභේ නෙවෙයි එන්නේ. ලෝභේ නෙවෙයි එන්නේ ද්වේෂයම තමයි. ඒ නැත්නම් පටිගේ ඒ ද්වේෂයට අනුසය වශයෙන් අන්න පටිඝානුසය කියලා තමයි කියන්නේ. එතන තියෙන ගැටීමක්ම තමයි. ලෝභය ඇති කරන මූලික ශක්ති ප්‍රදේශය. කියන්නේ ගිනි කූරක තියෙන ගිනි දැල්වන්න පුළුවන් ශක්තියක් තියෙනවනේ. ඒක ගැටෙන්න ඕනේ ගින්න එන්න. ඒක ඉස්සලා ගිනි පොපදවන්න පුළුවන් ශක්තියක් ඒක තියෙනවා. ඒකේ රාගානුසය බැලුව බැලමට ගින්න නෙවෙයි. ඒ ගින්න ඉපදීමේ ශක්තිය නිසා ඒක නරක දෙයක් නෙවෙයි. නමුත් ඒකට අවශ්‍ය පදනම ආපු ගමන් කොයිලා එකකින් ගින්නක් එයිද කියලා කියන්න බෑ. ගිනි විදි බෙහෙත්වා. ඒ වගේ තමයි අනුසය ධර්ම බැලුව බැලමට කෙලස් නෙවෙයි. නමුත් කෙලෙස් ඉපදීමේ මූලික ශක්තිය තියෙනවා. එදිනෙදා අපේ විවිධ සංඥාවල් එනවා. ඒක සංඥාවක් හරි ඒකට ආපු ගමන් ඒක වහාම අවශ්‍ය කරන කෙලෙස් ගිනි පොරක් නංගනවා. ඉග්නිෂන් එකක් දෙනවා. ඒ නිසා මේ මූලික වශයෙන් අනුසේ ධර්ම අනිකුත් ආගම් වල හිතුව ඒව තිබ්බට ප්‍රශ්නයක් නෑ. ඒව කිසියෙත් මනසට අල්ලන්නත් බෑ. ඒක ඇත්තටම දෙවියන්ටයි කිය වැඩේ. අපිට පුළුවන් වෙන්නේ පරිඋත්තරණ කියලා විතරයි. නිකන් මේ මුස්ලිම් ආගම සෝරි මේ Hindu ආගමේම ඒකදී පරිඋත්තරන කරපුවා නැති කරාට පස්සේ අනුශේෂ තිබුණාට ඒගොල්ලෝ කියනවා මෙච්චර අපට යන්න පුළුවන් ඊට පස්සේ අපි බ්‍රහ්මන් එක සම්බන්ධ වුණාට පස්සේ මේක බ්‍රහ්මන් කියවැඩේ බුදුහාමුදුරුවෝ කිව්වා නෑ මෙහෙදිම පුළුවන් අනුශේෂ ධර්මත් අල්ලත හැකි හැබැයි ඒ පරිඋත්තරන ධර්ම දක්වා යනකම් පිරිසුදු කරගෙන තියෙන්න ඕනේ ඊට පස්සේ තමයි එනේන මේ ලාභ මේ පාඩු සැප දුක් වලදී අනුශේෂ ධර්ම වැඩ කරන හැටි දකින්න පුළුවන් ඒක උංගාවක් වැඩ කරනවා මේ වංචනික ස්වභාවවලින් ඒ නිසා ඒකෙදි කවදාකවත් මම කියන හැඟීමෙන් බැලුවොත් අපි සත්‍ය දකින්නේ මම කියන හැඟීමෙන් තොරව මේ ධර්මයේ දිහා මේ කියන්නේ ගා ගන්න නැතුව අල්ල ගන්න නැතුව මම ආයෙනේ තොර බලනකොට තමයි යා කරන මේ විකාර වැඩ ඒ වගේම කෙලසන වැඩ ඒක හොඳ පැත්ත නරක පැත්ත වංචනික පැත්ත බලා ගන්න පුළුවන් වෙනවා නිසා එතෙන් යනකම්ම පරිඋත්තාන වීතිකම කියලා පරිඋත්තාන කියලා පිළිබඳව පරිචයක් ඇතුව තමයි යන්න ඕනේ නැත්නම් අනුසය ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගත්තට අර අත් දකින්නයි කියන එක ලේසි වැඩක් නෙවෙයි. ද එහෙමද කියන්නේ? දැන් මට කියන්න බෑ මරුන්නේ නැහැ නේද? ඒක තමයි අර රාහුල කුමාරනාන්සිට රජු වහන්සේ බුදුහාමුදුරුවෝ කිව්වේ ආනාපාන 11 ආකාරයක් තියෙනවා. ඔබ 11 ආකාරම දැක්කම අන්තිම මරණ වේලාවදී යන ආනාපානේ සතියෙන් තමයි යන්නේ. චරිමක චිත්තං. චරිමක චිත්ත කියන්නේ අවසාන හිතක් යන්නේ ඒකේ. ඉතින් ඒක මතින් ඇතිවෙච්ච මේ අති බලනකොට ඒක ඉතාමත්ම නිවනට කිට්ටු අවස්ථාවක්. අන්න ඒකෙන් ප්‍රයෝජන ගැනීම තමයි අපේ සාධනේ සමශීචී අවස්ථාව කියලා කියන්නේ මරණ වේදනාව මත නිවන් දැකලා මරණයයි නිවන් දැකීම එකට සිද්ධ වෙනවා. ඊට පොඩ්ඩක් එහාට පන්නන එක තමයි ඔය ටිබෙටන් බුක් ඔෆ් ඩෙත් කියන එකේ තියෙන්නේ තිබ්බත මල පොතේ ඊට පස්සේ සුද්ධ අවස්ථාවක් හම් වෙන නමුත් සීයෙන් බුද්ධියෙන් හිටියොත් වහාම ඒ ආස්තන් ප්‍රයෝජන ගන්න පුළුවන් අතියෙන් හිටියොත් අපි ඉක්මනට දරුගබ මව්ගබක් වෙනවා ඉක්මනට ගිහිල්ලා එල්ලෙන තරක් වෙනවා ඊට පස්සේ ඉතින් ඒ හොයාගත්ත ගේ පාර දිගේ යනවා එහෙම හොයන්නේ නැතුව මේ අවස්ථාවේදී දැන් මේකෙන් ගියා තව එකක් අල්ලලා නැහැ ඔන්න ඒකට ඒකනේ අතරමැද අවස්ථාවක් කියලා කියන්නේ අන්න ඒ තුල තියෙන වත්‍යමා පිරිසිදු අවස්ථාවක් ඒ අර බාඩව අවස්ථා තුනේ පළවෙනිම බාඩව එක බුද්ධමාකාර අවස්ථාවක්. ඒ කියන්නේ අන්තිම දුකකට පස්සේ එන වටිනම මේ පිරිසිදු භාවයෙන් වැඩ ගන්න නම් දුක සිහියෙන්ම ගෙවලා තියෙනවා. දුක නැදදී දුක නැති කරන්න මෝපින් ගන්න හරි බීලා හරි කියත ඊගාටන අවස්ථාවේදී අපි අවදි නැහැනේ. එනිසා දුක සම්පූර්ණ ගෙවෙන්න අරින්න ඕනේ. එක තැනකදී දුව දුක නැති වෙන්නේ විශාල සපතකින්. විශාල ඉඩ පහඩුවක්. යන්නේ ඉඩ පහඩුවට අවදි වෙලා හිටියන උපලින් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක තමයි වීරත්වය කියලා කියන්නේ. කොයි මනුස්සයාටත් ආය වෙන විශේෂණයක් නැහැ. ඔහු යන කලබල අවස්ථාවේ නොසලී ඉන්නවා. ඒක උදීලා වෙන අවස්ථාවේදී ඔක්කොමලා කලබල වෙලා වැටලා පැටලා මෙයා බොහොම දේශයට වැඩේ කරගන්නවා. ඒ නිසා මරණ අවස්ථාව සාමාන්‍ය භාවනා නොකරන එකනට බය එළවෙන දෙයක් වෙනවා. සුභයි. නමුත් භාවනා කරන එක නදන්නවා මේ හැම චිත්තක්ෂණයම මැරෙන නිසයි නිවන් දකින්න පුළුවන් නැත්නම් කවදාකවත් හම්බෙන්නේ. මේ හැම වෙලාවෙම මැරි මැටි අලුත් අලුතක් වෙනවා අපි. අපි කැමති උනත් නැති උනත් ඒක නොදන්න මිනිහා වයසට යනවා. ඒක දන්න මිනිහා තරුණ වෙනවා. අප්‍රමාද වෙනවා. අප්‍රමාදී කරනවා කියලා කියන්නේ හැම වෙලාවෙදීම දෙන සුද්ධ අවස්ථාව බාර ගන්න ලෑස්තිලා ඉන්න එකයි තියෙන විකිලස් මයින්ඩ් එකක්. කුංචි ළමෙක් වාගේ හදාගෙන ඉන්නවනම් ඒක හරි අවදිමත් ජීවිතයක් එහෙම නැත්නම් සජීවී ජීවිතයක් ඒ වගේම කිසිම කෙනෙකුට බරක් වෙන්නේ නැහැ. ඒක වැරද්දක් වෙනවා. තැවීමකුත් නැහැ. බලාපොරොත්තු ලොකු වැත්තේත් නැහැ. වැඩි දුර නැහැ. ඊගා මොහොත විතරයි අපේක්ෂා කරන්නේ. අපේක්ෂාවකුත් නෙවෙයි ඒ සූදානමක් තියෙනවා. ඉතින් ඒකට මරණය කියලා කියන්නේ මාරු වීමක් විතරයි. එනම් වෙන විශාල දෙයක් වෙන්නේ නැහැ. ඇත්තටම මේ මරණය පිළිබඳ අත්දැකපු දෙතුන් දෙනෙක් අත්දැකීම කියලා කියන්නේ ඒක. නියමද තීරවශ 50ට පස්සේ ඒගොල්ලෝ ඒක විස්තර කරනවා. ඒකෙන් පුදුම පුදුම පරි මේ මේ මොකේද මේ පෞෂත්ව ලොකු වෙනසක් වෙලා තියෙනවා. මෙතන බලන්න පුළුවන් දැක්ක වෙලාවේ ඉඳන් ඔය ගොඩ දෙනෙක් ඉස්සරහට බැලගෙන ඇඬුවට ඒක හරි සුන්දර අවස්ථාවක්. හැබැයි ඉතින් බයෙන් ගියොත් මුණ දී ගන්න බෑ නැත්තම් ඒතර මහ පුදුමාකාර අවස්ථාවක් තියෙනවා. ඒකෙන් මනුස්සයා සම්පූර්ණ කරකොලට ඇරියා වගේ. සම්පූර්ණ සියලුම දුක් සැපයක් බාටපත් වෙනවා. ඒ අර හොඳ ලස්සන වචනයක් කියවිලා තිනවා මට ඒක වන්දනා කුමාරතුංග මුන්දාස තුමා කියලා කියනවා. මේ තියෙන හැකියාව තේරම විනාශ වෙලා ගිය දවස් තමයි ඔබට හැකියාව මතුවෙන්නේ කියන්නේ. මොනවත්ක්ම කරගන්න බැරි දන්න ගියාට පස්සේ තමයි හැකියාව සම්පූර්ණයෙන්ම මතුවෙන්නේ. පුළුවන්කමක් තියෙන තාක්කල් අපි දුක නැති කරන්න උත්සාහ කරන්නේ. අපි මරණ මොහොතේ දන්නා දයිතින් ඉවරයි. ගියා. ගිය ගමන් එනවා පුදුම ත්‍රිල් එකක් ඉවරනේ මේ කන්දොත් කියලා. ඉවරයි. ඊට පස්සේ ආයෙ ප්‍රශ්නයක් නැහැ. අන්නේ ඒකට එන මේක වෙනකොට වර පමා වැඩි. ඒක පුංචි පුංචි වශයෙන් බෙදිනවනම් හැම දුකක් පිටවන්න කන්නක් නැති දන පල්ලම කී පල්ලම වැටෙනවා සෙල්ලම කී කියලා කන්ද නගිනකම් අල්ලරේ ගයි. අපි වෙලාගෙන කන්ද මගේ දාලා ආපහු වෙනවා. ඒක මිනිස්සෙක් මේ වගේ රවුමක් ඇවිදිනවලු හැමදාම ඉවිනින් වෝක් එකට. ඊට පස්සේ පරිසර වයසයි කියලා මගට ගිහිල්ලා ආපහු වෙනවලු ඒ පාරටි කියලා. දැන් වල ඇවිදින්න බෑයි කියලා. අදුත්තජනක <laughs> තමයි කරන්නේ. කෙලවරටම යනවා ගිහිල්ලා දැන් හතත් එක්ක ගියෝ තමාරු කියලා ගිය පාරදී කියම අකෝකනවා. හරියටම දෙන්න කරන්න තියෙන වද හේරම විඳලා දුකේ අන්තිමටම ගිහිල්ලා කේන්ති ගිහිල්ලා සලෝගස දාගන්න නැගිටලා යනවා. ආපොඩ්ඩක් හිතන එහා පැත්තට ගියා නම් අර සුඛ පැත්තෙන් ෂෝක් එකට ට්‍රිප් එක ඉවර කළා රවුමක් අහගෙන ඉන්න තියෙන්නේ. අන්තිමට යන්න ඉස්සරහා කේන්ති ගිහිල්ලා ඉතින් බුදුහාමුදුරුව දැකලා තමයි බාගෙට hina වෙලා ඉඳ වෙන මොකට hina මේ මේම වැඩ පිළිවෙලක් කොච්චර කිව්වත් අතෙල්ල ගියාට පස්සේ ඉතින් ප්‍රතිකාරය ඇති කරගන්නවා කතා දාගෙන යනවා ඒ වුණේ ඒකම ඊට වැඩිය මේ ලේටන්ට් ෆෝම් එකනේ නෑ නෑ මේ කියන්නේ latent tendencies කියලා කියන්නේ සාමාන්‍ය ගිනි පෙට්ටියේ සිට ගිනි උපදවන ගතියක් ගිනි කූරක ඇති වෙන පුංචි දැල්ලත් ලැබුගින්නක් කියන තුන අරගත්තාම ලැබුගින්න කියලා කියන්නේ කිසිම කෙනෙකුගේ පාලනයක් නෑ රටක පාණ්ඩුවකට කරන්න බෑ. නමුත් ඒක ඇති කරන්නේ ගිනි පුළුවේ. ඒක එන්නේ ගිනි කූරු හිතට. ඒ ගිනි කූරු හිතේ ඒක තියෙන්නේ ගිනි කුත් ගිනි පෙට්ටියේ මේ මොනවාද ගිනි වැඩි බෙහෙත්. ඒ වගේ කියන. එහෙම නැත්නම් මිනිස්සෙක් නිදාගෙන ඉන්නවා. ඒ මිනිස්සු අපරාධ කාරයන නිින්ද ගියත් අපරාධ කාරය තමයි. යා. හොඳ කෙනෙක් නම් නිින්ද ගියත් අපරාධ තමයි. ඒකත් ඒ කවදාකවත් ඒ නිදාගෙන ඉන්නකොට ඒක පේන්නේ නැහැ. ඒක සම්පූර්ණ. ඒ මිනිස්සු නිකන් දරකඩක්. නමුත් එතනින් මිනිහ නැගිට්ටයි කියලා හිතනවා. නැගිටට පස්සේ අර යාගේ අපරාධකාරීත්වය හෝ සමාජසෝ සේවකත්වයේ ඊට වඩා වෙනස් මට්ටමකට වෙනවා. නැගිටට පස්සේ උනත් මිනිස්සු තාම ඉන්නේ වැඩක ඉඳලා නැහැ. ඊට පස්සේ අපරාධයක හෝ දාන ක්‍රියාවක යෙදෙනවා. ඉතින් ඒ තුන වාගේ තමයි වෙන්නන්නේ දාන ක්‍රියාවක යෙදෙනව අපරාධයක් කිරීම වීතික්‍රමණය. එයා අපරාධයක් කරලත් නෑ නින්දෙත් නෑ අවදි වෙලා තමගේ මූණකට හොදගෙන ඉන්න වෙලාව වගේ පරිඋත්තරණ කෙලෙස්. නිදිගත් අවස්ථාව තමයි අනුසය අනුසය කියන්නේ මේ සයනය කරනවා කියන එක තමයි. නිදි කෙලෙස් නිදි කියන කේ. ඒකේ නිදිගත්ත කෙලෙස් සාමාන්‍යයෙන් ඕනම විදියට විග්‍රහ කළ බලුවට නරක දෙයක් නෙවෙයි. ඒකේ තියෙන පොටෙන්ෂල් එක විතරයි. කයිනටික් එනර්ජි පොටෙන්ෂල් එනර්ජි කියන්නේ මොකද්ද? විභව ශක්තිය, චාලක ශක්තිය විභව ශක්තියක් නේද? ඒ විභව ශක්තිය අනිත් ඕකම ඔක්කොම අගන් කිව්වා ඒක හරි සුන්දර නිකන් නියුට්‍රල් දෙයක් බය වෙන්න දෙයක් නෑ. බුදුසසුන ඔන්න ඔත්තනමයි ප්‍රශ්නේ තියෙන්නේ. ආර්ය පරිශෙන්දු උන්වහන්සේ කිව්වේ පරිඋත්ථාන කියලා සල්ලන එක වැදගත් මනුස්ස වැඩක් තමයි يعني නිරාමිස සුඛේ. නමුත් ඔයින් එහාට තියෙන අනුසය කියලා සල්ලා ඒකේ තියෙන අවේදිත සුඛේ විඳින්නයි මිනිස්යාගේ තියෙන ශ්‍රේෂ්ඨත්වය කියලා ඒ ගමන ඒක ඒ ඒ කල්පනාව ඒ කාලේ වෙලා නෑ කාටවත්. බුදුසසුන මේක තමා බොස්සන්වහන්සේට විතරයි උනේ. ඒක සඳහා තමයි ආර්ය පරිශ්‍රණය කළේ. ඒකෙන් පස්සේ තමයි අර චෛත්‍යයක් හදලා ඔක්කොම කරලා තිබ්බ කොත පළලා තිබුණේ නැහැ වගේ උන්වහන්සේ කොත පැලඳිලා. ඒ සුබුදු පිළිමයක් හදලා නේත්‍ර තියලා නැහැ. උන්වහන්සේ නේත්‍ර තිබ්බට පස්සේ පූජනීය තත්ත්වයකටපත් වෙනවා. ඒක තමයි manussත්වයේ අතර ඒ වෙනකොට චෛත්‍ය හදලා ඉවරයි. ਉਹ පූජනීය නෑ. මොකද හේතුව කොත පළඳලා නෑ. බුදුරජාණන්සේ කොත පළඳෙව්වා. හැබැයි මුළු චෛත්‍යමත් බාරගත්තා. සීලය, සමාධිය ඔක්කොම බාරගත්තා. හැබැයි කිව්වා මම මේ ආවේ ওই ප්‍රඥා ටික විතරයි මගේ ওই අතිරේකේ මගේ විශේෂත්වය. ඒ සානිත්‍යව සාමාන්‍ය වෙනකොට ආගමෙන් අනික් ආගමෙන් ගොඩනගලා තිබුණ දේ. ඉතින් ඒක තමයි අපිට තියෙන්නේ දැන් මේ වගේ තැන් වලට ආවට පස්සේ පුළුවන් තරම් මේක පිළිබඳව දැන් අපේ මනෝල ධර්මපැත්තේ හෝ අධ්‍යක්ෂක පැත්තේ ඒක ස්පර්ශ කළොත් තමයි අපිට තේරෙන්නේ අකින් සාසනෙතෝ සාසනෙන් අපිට වෙන විශේෂ සේවාව. නැත්තම් කොයි ආගමෙත් ඔය ඉතුරු වැඩ ටික යනවා. ඒක අපි හිතන නරකයි ආගම් වල මේ වගේ වෙනස්කම් තියෙන කියලා. කොයි ආගමෙත් තියෙන මිනිස්සු හොඳ පැත්තට යොමු කරන දේ තමයි. ඇත්තටම ඒ වෙනසෙයිදම අපිටත් වැඩි ඒගොල්ලෝ හොඳ කරනවා කියලා. මොකද ඒගොල්ලෝ අනුශිකේ දන්නේ නැහැ. මේගොල්ලන්ගේ තියෙන අර වංචනික ධර්ම වැඩ ගන්න හැටි ඒගොල්ලන්ට අහු වෙන විදියක් නැහැ. අපිට තේරෙනවා. අපිට තේරෙනවා මේ වංචනික ධර්ම නිසා අපිට පේනවා අර පොඩි දරුවා අසුචි අත ගන්න ටික රස්නියට අත ගාට යන රත්තරන් වගේ තමයි පේන්නේ. ඒ පොඩියමගේ ඇති. අපි කියන උරතල් කියලා. ඉතින් ගහන්න දෙයක් නැහැ. ඒ වගේ අපිට බෑ. අනිත් ආගමකට බනින්නයි කියක් නැහැ අපිට. මොකද අපිට තියෙන එක මතුපත් එකල ඉසු බල වැඩක් තියෙනවා අපිට. අපි එතන වැටුනොත් ඔතන තමයි අපිත් වැටෙන්නේ. එහෙනම් පුළුවන් තරම් හම්බෙච්ච අවස්ථාවේදී ඒ අනුශේඛ කෙලස් පිළිබඳව දෙයට මොන දෙන්න නම් ඉතින් විපස්සනා තමයි අපිට කියන්නේ. මෙම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ මිසිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි. මෙම ධර්මදේශනාව පටිගත කර ගන්නා ලද්දේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසන්න විහාරස්ථානයේදී බව සැලකනවා. ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි Thank you.